බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස ඔව් YouTube එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා ස්වාමීන් වහන්ස පත්ත පින්ඩිකාංග දුතාංගයේ සමාදන් වන විට එකම භාජනයක් වරහන් ඇතුළේ තියෙන ගිහි අපිට නම් පියාණට අමතරව තැන් ගිලන්පස ආදී වැළඳීමට කෝපයක් පාවිච්චි කිරීම වැරදිද එහෙම එහෙම පාවිච්චි කරන්නේ නැහැ මේ උන්වහන්සේලා ඒ පාත්‍රයේම තමයි එතකොට සියල්ලක්ම ඒ පැන් ටික ගිලම්පස ටික පවා පාත්‍රයෙන්ම තමයි වළඳන්නේ. ඉතින් ඒක තමයි ඒවා පවත්වන්න දුෂ්කර. ඉතින් එහෙම පවත්වනකොට අපි හිතමු සාමාන්‍ය ග්‍රාමවාසී පන්සලක ඉන්න භික්ෂුන් වහන්සේ නමක් එහෙම කරන්න ගියොත් එහෙම උන්වහන්සේ කෙසේ සීලාචාර බවක් නැතුව මේ කෝපතියේදී මේ හඳුරු පාත්‍රයෙම කට තියාගෙන බොනවා වගේ ප්‍රශ්න මහ ජනතාව දකින්නට පුළුවන්. නමුත් උන්වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේ මේවා පනවන්නේ වඩා සංවරය පිණිස. ඉතින් එතකොට උන්වහන්සේට ඒවා පුහුණු කරන්නට සුදුසු තැනකට යන්න වෙනවා. මොකද ග්‍රාමවාසීව ඒවා කරන්න ගියොත් වෙනත් සමාජ අර්බුදයක් හැදෙනවා. අනිත් භික්ෂුන් වහන්සේලා ඒවා ගැන හරියට දන්නේ නැති හාමුදුරුවන්ටත් ඒ ගැටලුව මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ අවස්ථාවල තමයි අර ආරණ්‍යගත වීම, ගල් වෙනකට යාම. එතකොට කුමක් සඳහාද? අල්පේච්ඡතාවය සඳහා. ඒ මම පුරුදු පුහුණු කරන ಗುಣධර්ම අනිත් අයට ගැටලුවක් නොවෙන්න, අනිත් අයට බාධාවක් නොවෙන්න. අනිත් අයට ඒකෙන් අකුසල් සිදු නොකර ගන්න. ඒ වගේම මගේ ಗುಣධම් වැඩි වීම ගැන අනිත් අය දැනගන්න අවශ්‍ය නැහැ. ඒක මගේ ප්‍රතිපත්තිය. අන්නේ විදිහට හඳුනාගෙන ඒ ප්‍රතිපත්ති පිරීමේ අවශ්‍යතාවය සඳහා තමන් හුදකලා වෙනවා අන්න ඒව තමයි සැබෑ ආරණ්‍යගත වීමේ සැබෑ හුදකලා වීමේ පරමාර්ථ වෙන්නේ. සාමාන්‍ය සමාජයේ දැන් ගිහි කෙනෙකුට වගේ එහෙම කරන්න පහසු නෑ. මොකද අද සමාජයේ තින් කෝප්ප තියෙද්දි මේ පිඟානේම වතුර ටික බොනවා. ඇත්තටම දැන් අපි අපි ගම්වල ඉන්නකොට එහෙම අපි ආයේ කෝපයක් කියලා ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ පිඟාන හොදලා ඒ පිඟානට වතුර ටික දාගෙන ඒකෙන්ම බොනවා. අපි ගෙවල් වල ඉන්නකොට. එතකොට කෝපේ පාවිච්චි කරන්නේ තේ ටිකක් බොන්න වගේ අවස්ථාවල තමයි. නැත්තම් කෑම කාලා පිඟාන හොදලා ඒකෙන්ම තමයි වතුර ටික බොන්නේ. එතකොට මේ 아무තු අල්පේච්ඡතාවයක් සඳහා නෙමෙයි. ඒ ගම්වල ඉතින් අර තියෙන භාජනෙත් එක්කලා ඒකෙන් ඔක්කොම වැඩ ටික කරගන්න පුරුදු වෙලා. ඉතින් අන්න ඒ වගේ අර ගොඩාක් භාජන පාවිච්චි කරන්නේ නැතිව මේ එක බඳුනකින් අවශ්‍යතා ටික සම්පූර්ණ කරගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මට පොඩි ගැටලුවක් ඒකෙදී ඇති වුණා මේ දැන් උඟක් කාලවට පාත්‍ර වලට පියනක් තියෙනවා. දැන් පියනත් අපිට ඔය කැම ටිකක් අයින් කරලා තියන්නේ මේ වගේ දෙයකට පාවිච්චි කරන්න පුළුවන් ඇති කියලා හිතනවා. ඒ කියන කියන එකත් මේ පසු ආපු එකක් ගහමුරනේ ඒකත් බුද්ධ කාලේ ඉඳන් තිබිච්ච දෙයක්. ඇත්තටම ඉතින් පාත්‍රය සම්බන්ධව කතා කරනකොට එහෙම පියනක් ගැන කතාවක් නැහැ. පාත්‍රය ආවරණය කරගන්න පාත්‍ර තවිකය. තවිකය කියලා කියන්නේ රෙදි වලින් මහලා තියෙන ඒකේ ආවරණය. ඉතින් ඒක ඒකෙන් වහලා ඒක ගැට ගහගත්තන් පස්සේ ඒක සම්පූර්ණයෙන් ආවරණ සහිතයි. ඉතින් පසු කාලීනව ඒවා පරිහරණය කිරීමේ යම් යම් පහසුකම් වඩා සුරක්ෂිත බව ඒ විවිධ කරුණුත් එක්කලා ඒකට පියනක් නිර්මාණය කරගෙන තිනවා බුද්ධ කාලේ හැම පාත්‍රක් පියන පාත්‍රයේ තියන්න වෙනම ඒකටම සම්බන්ධ කරගත්තු අඩියක් එහෙම තිබුණු බවක් නැහැ පාත්‍රය තැම්පත් කරනකොට ඒකට ආධාරකයක් සමහරට පාවිච්චි කරලා තියෙනවා මේසෙ උඩ හරි බිම හරි තියනකොට නමුත් ඒක පාත්‍රයේම අමුණාගෙන ගියාද නැද්ද කියන්න හරියට පැහැදිලි නෑ. ඉතින් ඒක ඕන්න යනතනක ගෙනියන්න පුළුවන්. හැබැයි පියන කියන එක ගැන එච්චර එහෙම විශේෂ කොට මතු වෙන්නේ නැහැ. ඒකයි උතුම් පින් සාදු සාදු